හොඳයි එහෙනම් ධර්ම දේශනාවට ආරම්භයේ ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතේ තිහ ගාපති එවං සික්කිතබ්බං නඝානං උපාදිස්සාමීති නච මේ ඝාන නිසිතං විඥානං භවිස්සාමීති එවං හිතේ ඝාපති සික්ඛිතබ්බං තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉස්සරහින් තියාගත්ත pāli පාඨය එදා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් ඒ අවසාන අවස්ථාවේ ආසන්න අවස්ථාවේ හිටපු අනාථ පිණ්ඩික ශිෂ්‍යුමාට ඉදිරිපත් කරපු අනාථ පිණ්ඩිකෝ අවවාදයක් ආසන්න බණක් ඉතින් ඒ ආසන්න බණට හේතුනේ ශිෂ්‍යුමාගේ අවසාන අවස්ථාවේදී ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සිටුමැදුරට වැඩම කරලා ඒ වෙලාවේදී යෙදිච්ච කතා සංවාපේ ප්‍රතිඵලයක් වශයෙන්. ඉතින් මේ වෙලාවේ ඇත්තටම මේ මේ මේ පාඨය සඳහන් වෙන්නේ ඉස්සල්ලා අපි මේ පාඨය උද්දෘත කරගත්ත අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය බැලුවොත් පේනවා ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකේ. ඒක තියෙනවා ඒ සිටුතුමා තමන්ගේ මරණාසන්න වේදනාව මරණාසන්න අවස්ථාවේදී දැනෙන වේදනාව කොතරම් උග්‍රද කියලා ඒ ස්වාමීන් වහන්සේලාට මතක් කරනවා. ඉතින් මේ මතක් කරන වෙලාවේදී අර උග්‍ර මරණාසන්න වේදනාවේ ඉන්න රෝගියෙකුටයි ආසන්න බණක් වශයෙන් මේ සර්වඥ මේ සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරන්නේ තස්මාතේතිය ගහපති එවං සික්කිතබ්බං. ගෘහපතිය නැත්තං සිටුතුමනි එහෙනම් ඔය මෙච්චර තද බල වේදනට නැත්තං තද බල වේදන අවස්ථාවේ ඉන්න හිත මෙන්න වීදියට හික්වා ගන්න. ඉතින් ඒක කියන්න සාරිපුත්‍ර සාන්තර දැයන තෙදක් තියෙන්න ඕනේ. ඒක අහන්නත් මේ සිටුතුමා ළඟ සෑහෙන ශික්ෂාවක් තියෙනවා. මොකද ඒ තරම් මරණාසන්න වේදනාවක් නැති වුණත් උත්සාහ කරන භාවනාදී උත්සාහ කරන අපට පවා මේක සෑහෙන අභියෝගයක් කොහොමද මේ මේ විදිහට හික්මන්නේ කොහොමද හික්මෙන්ද කියන්නේ ඝාණං උපාදිස්සාමි මේ මගේ හිත නහය සම්බන්ධ වෙලා ගඳ සම්බන්ධ වෙලා හිත නහමක් පිටතට නොයාවා. නච්ච මේ ගාහන නිසිතං විඥානං භවිස්සාමීති. මගේ හිත ගාහන විඥානේ බාක් නැත්නම් නැහැ හා සම්බන්ධ නොවේවා ඒ අනුව පහළ වෙන ගඳ දැනීමට හිත නොයාවා ආසා නොකරවා ඇලී බැඳී නොසී නොසිටීවා කියලායි අපිට ඒක සිංහලට නගගන්න තියෙන්නේ. ඉතින් එහෙම මේ කළ යුත්ත පෙන්ලා ඒවන් හිතේ ගාපති සික්කිතබ්බන් කියන එකයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන අවවාදේ. ඉතින් මේක ඇයි අපි මේ වගේ වෙලාවක බනට ඉදිරිපත් කරගන්නේ කියලා කිව්වොත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් අපි මේ කලින් ගත කරපු පැයේ අපි මේ ආනාපාන සතිය හෝ එහෙම නැත්නම් මතුවෙන පිළිවෙලට මතුවෙන ප්‍රකටතාවයේ අනු ප්‍රබලතාවය අනු පිම්බීම හැකිලිමට හෝ එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට මගේ හිත පවතිවා මෙහි හිත නතර වේවා කියලා භාවනා කරන යනකොට වරින් වර හිත හිතින්ම වාගන රූප හෝ නැත්නම් ඇහැ සම්බන්ධ කරගෙන විවිධ මාතෘකාදිගේ දුවනවා එනතන් කන එනතන් ශබ්ද සම්බන්ධ කරගෙන විවිධ මාත්‍රකාදුගේ නන්නත්තර වෙනවා ගන්ධ සහ නැහැය සම්බන්ධ කරගෙන හිත පිට යන අවස්ථාවල් කියනවා ජීවතහ රස සම්බන්ධ කරගෙන ඍජුව හෝ වක්‍රව හිත පිට යන අවස්ථාවල් කියනවා අපි ඉස්සරහින් තියාගත්ත අරමුණු කරගත්ත අරමුණ චීති කයේ අනෙකුත් වේදනා සහ දැනීම් වින්දන නිසා හිතේ පිට යන අවස්ථාවල් තියෙනවා. හිත ධර්මතා අනුව හිත පිට යන අවස්ථාවල් තියෙනවා. ඉතින් අන්නේ අවස්ථාවවලදී යන යන එක දිගේ අපි ඇලිපැති ගන්න ගියොත් ඒක අනිවාර්යයෙන්ම අර අපි ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානට අනදර කිරීමක් වෙනවා. ඒකෙන්දී නිෂිනින්දී අරමුණේ පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මරණාසන්න අවස්ථාවක නොවුනට අපි අරමුණකට ඉල්ල වෙලා භාවනාවකට තුඩු දීලා ගත කරන වෙලාවට පවා මේ ඇහ කන නිව දිව නාසය කය කියනා වූ මේ විවිධාකාර ద్వාරයන් දිගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන විවිධ අරමුණු දිගේ හිත පාලනයකින් තොරව සීමාවකින් තොරව ඇවිදින්න ගියොත් අපිට ඒක ඒකේ තේරක භාවනාවට බාධායි ඒක නිසා අපිට හිත හික්මවා ගන්න වෙනවා ශික්ෂණය කරගන්න වෙනවා. ඒ නිසයි මේ අනාථපිණ්ඩික සිටුමාට මරණාසන්න අවස්ථාවේදී ආසන්න බණක් වශයෙන් දේශනා කරපු මේ දේ අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. කෙසේ නමුත් මේ ධම්රි පදල මුල් කරගෙන අපි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලේ ධර්ම දේශනා අවස්ථාවේ මේ ඵලින් ඒ අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රයේම මුල් කරගෙන සූත්‍ර කීප දේශනාවලි කීපයක් දේශනා වාර කීපයක් අපවැත්තුවා ඒ වයිදී අපි විස්තර වශයෙන් ශක්ති ප්‍රමාණයට ඇහැ මුල් කරගෙන රූප මුල් කරගෙන කොහොමද හිත දුවන්නේ කොහොමද හික්මව ගන්න ඕනේ කන මුල් කරගෙන ශබ්දේ මුල් වෙලා හිත කොහොමද නන්නත්තර වෙන්නේ ඒකෙදි කොහොමද හික්මව ගන්න ඕන කියන එක සාකච්ඡා කළා ඒ නිසාද වාරේ පැමිණලා තියෙන නැහැයත් ගන්ධයත් කියන කාරණාවයි නච්ච මේ ගාහන නිසිතං විඥානං භවිෂාමීති න ගාහනං උපාදිෂාමීති හැමුල් කරගෙන මගේ හිත එහෙම නොදුවවා ඒ එන ගඳ දැනීම මත ඇලි බැඳී ගැනීම නොවේවා කියලා. මේක සාමාන්‍යයෙන් පරියංක භාවනාවේදී ගාක් අඩුවෙන් තමයි අදාළ වෙන්නේ. කලාතුකින් තමයි කෙනෙකුට භාවනා කරනකොට ගන්ධක් හෝ නැහැය ඝාන ප්‍රසාදය මුල් කරගෙන හිත කැඩෙන අවස්ථා අඩුයි. නැතුවම නෙවෙයි නමුත් රූපත් එක්ක බලනකොට ශබ්දත් එක්ක බලනකොට අනිකුත් ඉඳුරන් එක්ක බලනකොට අඩුයි. නමුත් එකම ක්‍රමයට තමයි සිද්ධ වෙන්නේ. ඇහි රූප දැකීම වගේම තමයි නැහැයට ගඳ දැනීම සම්බන්ධ වෙලා මේ හිත ඒක ප්‍රකට වීම නිසා මූල කර්මස්ථානින් ඇදලා ගන්න. ඇදලා ගත්තට පස්සේ අපිට ඒක පිළිබඳව පාලන ශක්තිය ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් ඒ විධායක ශක්තියක් නැහැ. ගඳානුව යන. ඒ සපරියංකේදී සක්මනේදී අදාළ අඩු වුණාට ඉදින්දා ජීවිතේදී නම් ගොඩක් වෙලාවට මේක නිසා ඒ කියන්නේ ගන්ධ සුවද ගන්ධ සුගන්ධ කියන දෙකේ ඇලීම් ගැටීම් අනන්තවත් සිද්ධ ඒ සිද්ධ වීම නිසා අපේ හිත මූල කර්මස්ථානයක් නැතුණත් එදිනා ජීවිතයේදී ආශාවල් සහ ගැටීම් ඇතිකරන්න හේතු වෙනවා. ඉතින් මේක පිළිබඳ පරිණාමවාදීන් කියන්නේ තිරිසං සතුන් මිනිස්යාට වඩා මේ ගඳ සුවඳ තම තමන්ගේ ජීවිතයේ වැදගත් sannivedanaක් වාටපත් කරගන්නවා. ඉව අනුව මිනිස්යා ඒ මනුෂයා කියන සතා ඒ තිරසං ආත්ම භාවයේ ඉක්මවාගෙන පරිණාමයේ දියුණු වෙච්ච නිසා අපි ඇහැට සහ කනට ඊට වැඩි අවධානයක් ස්වභාවික වරණයේදී ඇහෙන් එන සංඥා කනෙන් එන සංඥා වලට වැඩි අවධානයක් යොමු කරපු නිසා නැහැය පරිණාමයේ අතින් ඇහැ කන තරම් දියුණු වෙලා නැහැ ඇහැ කන තරම් දියුණු ඇහැ කන එච්චර දියුණුවෙච්ච නැති තිරිසන් සතුන් නහය තමයි ගොඩාක් ප්‍රයෝජන ගන්නෙ සාමාන්‍ය බල්ලෙක් ගත්තාම ඉවානුව ඇතෙක් අලියෙක් ගත්තාම ඉවානුව තමයි යන්නේ මොකද ඒගොල්ලන්ගේ ඇස්පෙනීම බොහොම දුර්වලයි බල්ලට වර්ණාන්දතාවය තියෙනවා ඇතත් මේ උගේ ශරීරයේ හැටියට බලනකොට ඇහැ බොහොම පුංචි ඒ නිසා යා ගඳෙන් තමයි කටයුතු කරන්නේ. මොකද මිනිස්යාගේ ඒ සහජාසයේ ගඳ අණුව තීඳු කරන වෙලාවල් එනවා. ඉතින් ඒක නිසා මේ නොදැනි ඒක එදිනදා ජීවිතයේදී සම්බන්ධ වෙනවා විශේෂයෙන්ම තිරිසන් සතුන්ගේ ලිංගික සම්බන්ධතාවලදී ගොඩාක් මේ ඒ ගඳ අණුව තමයි රසායනික ශ්‍රාව අණුව තමයි එකිනෙකා කෙරෙහි සුවර්ගය අඳුනගන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගය අඳුනගන්නේ බොහෝ වෙලාවට ගඳ අණුව ෆෙරමෝන්ස් කියලා තමයි ඒකට පාවිච්චි කරන්නේ මට මතක නැහැ සිංහලෙන් මොකක්ද කියන්නේ කියලා. ඒ රසායනික ශරීරයේ ඒ ගඳ එනකොට එයාට හතුර තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිමි සතාට ගෑනු සතා තේරුම් අර ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි ඒ සතාටත් බෑ ඒ රසායනීය ආවට පස්සේ රසායනික ශරීරය තමයි වැඩ කරන්නේ. ඒක සාමාන්‍යයෙන් පේනවා දැනගන්න පුළුවන් තරුණ ජීවිත ඒ මන්ද දශකය ක්‍රීඩා දශකයේ ඉක්වලා වර්ණ දශකයේ කියලා 20 ඉඳලා 30 දක්වා වයසටපත් වෙනවා. ඒක ਸਰවඥාචේ නමක් දීලා තියෙන්නේ නැත්නම් ਸਰවඥ ශාස්ත්‍රයේ වර්ණ දශකයේ කියලා හැම වෙලාවෙදීම බොහෝමත්ම ජන්ඩියට අඳින්ට හැඩකරන්න කැමති. අන්නේ වෙලාවේදී මේ ගන්ධයටත් පුදුමාකාර උද්දීපන ගතියක් තියෙනවා. ඒ කාලේ තමයි ඔය මේ සෙන් හදන කට්ටියට ගොඩක් බිස්නස් තියෙන්නේ. 40 පෑන්නට පස්සෙත් තාම 30 පෑන්නට පස්සෙත් ලතුරන කට්ටිය ඉන්නවා. ඒකට හරි අජුවයි. අර වයසේදී වගේ එච්චර ලස්සන වෙන්නේ නැහැ. මිනිහක් සරසුවා. කොහොමමුත් එමේ ඉන්නේ කොහොඳයි මොකද නැත්තම් සෙනක ඉන්න තැඟවල ගඳ ගහන්න ගියාම කරදරේ. කෙසේ නමුත් භාවනාවට බලපානවා අඩු. භාවනා කියන්නේ මේ ඉඳගෙන සක්මණේ ඉන්න අවස්ථාවේ අඩු. නැතුවම නෙවෙයි. ඉතින් ඒ නිසා මේකෙදී පුළුවන් අර ඇහෙන් රූපයක් දකිනකොට දැකීමත් එක්කම වහාම ඇලී ගන්න බැඳී ගන්න ගතිය තියෙන නිසා සෑහෙන දියුණු මනසක් තියෙන්න ඕනේ රූපයක් දකිනකොට ඒ රූපේට බැඳීනවද ගැටෙනවද ඒ බැඳීම හෝ ගැටීම නිසා අපි කොච්චරක් බලපු රූපේ ඉක්මවලා අපේ අර හිතින් ඇති කරගත්ත ඇලීම නිසා අපි කොච්චරක් ආවේගජනක වෙනවද කියන එක ඇහැ සම්බන්ධ ක්‍රියාවලියදී අල්ලගන්න අමාරුයි ඒ තරම්ම සූක්ෂමයි. යහුසුලුයි. නමුත් මේ ගන්ධය සම්බන්ධයෙන් වෙනකොට අච්චරම වේග කැවෙන්නේ නැති නිසා අපිට දැනගන්න පුළුවන් නරක ආග්‍රහණයක් එනකොට ඒ අනුව අපිට द्वේෂය ඒක නොවේවා කියන හැඟීම පහළ වෙන හැටි හොඳ සුවඳක් එනකොට ඒ දිහාවට ඇලී ගන්න හැටි අරතරම යහුසුළු නැති නිසා අරතරම කෙලස් වගුරුවන්නේ නැති නිසා විශේෂේෂ්ත්‍රයට ගන්න ලේසි. අල්ලා ගන්න ලේසි ගතියක් තියෙනවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට රූප ශබ්ද නෙමේ ගන්ධයක් හේතු කරගෙන යම් විදිහකට ඇලීමක් හෝ බැඳීමක් පහළ වුණා නම් එතකොට අපිට කියන්න පුළුවන් ඝාන ඝානං උපාදීසාමි මොනවාද එකකින් අදහස් කරන්නේ අපි කායනුපස්සනාවක් කායගත සතියක් වඩනකොට අපි කාය ප්‍රසාදයයි ඉස්සරහින් තියාගන්න. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට නාසිකාග්‍රේ තියෙන සංවේදීකමයි ඉස්සරහින් තියාගන්න. උදරයේ තියෙන සංවේදීකමයි පිම්බීම හැකිලින් වශයෙන් උත්සාහ කරන්නේ. සක්මන් කරනකොට පතුල කාය ප්‍රසාදය පොළවේ ගැටෙනකොට තියෙන ඒ ස්පර්ශයයි සංවේදීකමයි වම වශයෙන් දක්න වශයෙන් උත්සාහ කරන්නේ. එදිනෙදා වැඩ කරනකොට අතුල්පතුල් දෙකේම තියෙන මේ සංවේදීකමයි අපි ස්පර්ශයේ වශයෙන් මූල මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන කරන්නේ. නමුත් එහෙම ඉන්න වෙලාවක අනෙකුත් ద్వාරයන් વિશે විසිරෙනකොට අපි වට ද්විතී කර්මණු කියලා කියනවා. එහෙම නැත්නම් හිත විසිරියෑමට බලපාන කරුණු කියලා කියනවා. ඉතින් අනුව ගඳක් අනුව හෝ සුවඳක් අනුව හිත විසිරෙන වෙලාවක කාය ප්‍රසාදයේ තිබුණ හිත ඝාන ප්‍රසාදයට මාරු වෙන බව දැක දැන ගැනීමයි මෙතනදී අවශ්‍ය කරන්නේ. ඒක එහෙම දැක දැන ගන්න ඕන වෙන්නේ මොකද? කවදාකවත් එක කියලා නෙවෙයි යන්නේ. අපි කිව්වට මෙතන බලන් හිටපන් කියලා මෝටු මුරකාරයා ගේට්ටුවේ තියලා තිබ්බට පොඩ්ඩ එහෙම වෙනකොට යා වෙන ගේට්ටුවකට යනවා. නැත්නම් වෙන ద్వාරයකට යනවා වෙන ආයතනයකට සම්බන්ධ වෙනවා. එතකොට මේ ద్వාරය මේ විවෘත වෙනවා. ආරක්ෂාව නැති වෙලා යනවා. ඉතින් අන්න ඒ විදිහට චක්කු ద్వාර, සෝත ద్వාර, ගහන ద్వාර වශයෙන් ඒ ඒ ద్వාර වලට හැසිරෙන එකේ කිසිසේත්ම න්‍යායපත්‍යක් නැහැ. මෙන්න මේ න්‍යායපත්‍යක් නැතිකම තමයි අනාත්ම භාවය කියලා කියන්නේ. අපිට ඒක ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඒකට විධායක ශක්තියක් නැහැ. අපි එතන නේවාසිකෙක් නෙවෙයි. මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරට හිටින්නේ නැහැ. එකක් කරත හැකි අපිට සතිය මෙහෙවන්න පුළුවන්. එහෙම න්‍යාය පත්‍රයක් නැති බව පිළිගන්න. ඒකට කියනවා අනත්ත් සංඥාව කියලා. අපි ළඟ හිතන්නේ අපි හිතන්නේ දැන් කරන්න පුළුවන් කියන හැඟීමක් තියෙන්නේ. ඒකට කියනවා ආත්ත සංඥාව කියලා. මට ආත්මයක් තියෙනවා මට ඕනේ මං කරනවායි කියලා වගේ හැඟීමක් තියෙනවා. නමුත් යෝගාවචරය එහෙම ආත්ම සංඥාවක් නෙවෙයි වඩන්නේ. මෙතන කරන්න බැරි බව සරුවචනාංශයේ පෙන්නනවා. අනාත්මයි, අසරණයි, අනාථයි, අනුන්ගේ දෙයක් න්‍යාය ව්‍යායපත්‍යක් මේකේ නැහැ. ඉතින් එහෙම අනාත්ම සංඥාවෙන් යුක්තව කටයුතු කරලා ඒක අනාත්ම බව පෙන්වීමට ප්‍රයත්නයක් වශයෙන් කරන්නේ හිතට කියනවා වැඳලා කියනවා යාප්පු වෙලා කියනවා අඬලා කියනවා සිල් අරගෙන කියනවා සමාධිමත් කරලා කියනවා පුළුවන් තරම් කාය ප්‍රසාදේ නැත්නම් කායද්්වාරේ ඉන්නේ කිය. ඒකයි කාය ගන්න කායගත සතිය කියලා කියන්නේ කායන පස්සනාව කියලා කියන්නේ රූප භාවනාව කියලා කියන්නේ. එහෙම ඉන්න කියලා අපි පුළුවන් තරම් අනුග්‍රහ කරනවා. පුළුවන් තරම් ඒකට තනවාඩන. ධෛර්යය දෙනවා. ධෛර්යය ලොකු පිනක් කියලා හිතර වද්දලා දෙනවා. දීලා ඉවරුණාට කොච්චර කරත් මේක ඇහැට කනට නාසයට දිවට කයට වෙන වෙන දේවල් වලට පයින්. අන්නේ පැන්න වෙලාවේදී ඒ වෙන වැඩපිළිවෙල, ඊයේ යාන්ත්‍රණයක න්‍යායපත්‍යයෙන් තොර වෙන බව දැනගන්න නම් වැද්දගත්ම දේ තමයි එහෙම පණිනවා කියලා හිත නරක කරගන්න. හිත නරක කරගත්තොත් ද්වේෂය ඇවිල්ලා අපිට මේ සිද්ධිය බලා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ ආස්වාද ප්‍රසවාසයේ හිත තියාගෙන පරියන්කේ ඉන්නවා පයේ හිත තියාගෙන සක්මන් කරනවා එදිනදා වැඩවල අතුල්පතුල් වල ගැටීම බලාගෙන කුස්සියේ වැඩක් හෝ කන්තෝරු වැඩක් හෝ ගමනක බිමනක කටයුතු කරන ගමන් එකපාරට ආරම්මණයේ ප්‍රකටතාවය අනුව ප්‍රබලතාවය අනුව එකපාරට ගඳක් ගඳක් සුවඳක් දෙකට හිත ගිය ගමන් නැත්තම් කායන පස්සනාවේ තිබුණු කාය ප්‍රසාදයේ තිබුණු හිත ගහණයට ගඳට නාසයට ගිය ගමන් මෙතනදී මේ වෙන මාරුව මේක මේකට පැන්නා කියලා දැනගන්න පුළුවන් නම් ඒක තමයි සත්‍ය කෘත්‍යය. එලෙපසිටි සීය කෘත්‍යය. එimhe දැනගන්නකොටම තරහක් එන්න පටන් අරගත්තොත් අපිට ඒක බුද්ධියක් නැතුව යනවා සමාදම් වෙන්න බැරි වෙනවා. ඒ නිසා තරහ වෙන්නේ නැතුව මෙයා ඉඳපු ගාම මේ ට්‍රක් එක මාරු කරන බව, channel එක මාරු කරන බව, දොරටුව මාරු කරන බව, ආයතනේ මාරු කරන බව පිළිඅර ගන්න සුළු ගතියට තමයි අපි අනාත්ම සංඥාව කියලා කියන්නේ. අනිච්ච සංඥාව කියලා කියන්නේ. ඒකම දුකක්. අපිට මේ අපේ මේ ඉදurang 6 දෙනා එහෙම ආණ්ඩු මට්ටු කරන්න බෑ. නමුත් ඒක සරුවච්චන් වහන්සේ විශාල ඥානයක් විතරයි පෙන්වලා දීලා තියෙනවා. ඒක පිළිගන්න කමම ශාල නිහතමානිකමක්, විශාල ඥානයක්, ඒක පිළිගන්න අනිකුත් ආගම් වලයි කැමති නෑ. ඒගොල්ල කියනවා මට ආත්මයක් තියෙනවා. ඒ නිසා මම මේ ආත්මය හසුරවන්නේ ඉඳුරම් පිනවීමෙන් සැප ලබා ගැනීමට. ඒක දෙයයන්ාංශේ තරහ වෙන්න දෙයක් නෑ. දෙයයන්ාංශේ තරහ වෙන්නේ නැතුව සැප වින්දර කමක් නෑ. ඒ සැප විඳීමේදී අරමුණු රසය අනුවයි මම යන්නේ. ඒ නිසා මේ වැඩි මම කරන්නේ ජීවාත්මය පෝෂණය කරන්නයි. ජීවාත්මයට රසාස්වාදය ලබා දෙන්නයි කියලා ඒගොල්ලෝ මේ මූල ධර්ම හදාගන්න. නමුත් එහෙම කළත් දිව්‍යනාසෙ ඉන්නවා ජීවාත්මයක් තියෙනවා. කියන්නේ ਸਰබලධාරී දිව්‍යනාසෙ කියලා කියන පරමාත්මය මට සැප විඳින්න පුළුවන් මගේ ඉඳුරන් අනුව දී ඇති සැප පාසුකම් අනුව කියන ජීවාත්මය ඒ දෙක අනුව කරණ ගියත් ඒ ඇත්තොත් අවසානයේ පශ්චාත්තාපයට තමයිපත් වෙන්නේ. සරුවචනාංශයේ වෙනුවට විකල්ප අදහසක් දෙනවා. එහෙම සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ਸਰව බලධාරී වූ සියලු දේට මුල්නා වූ මෞංකාර වූ දේවාත්මයක් පරමාත්මයක් ඇත්තේ නැහැ. ඒ පරමාත්මයේ කොටසක් වශයෙන් Taman තුල ජීවාත්මයකුත් නැහැ. ජීවාත්මයක් තුල තියෙනවයි කියන කෙනාට පමණයි ওই දුක එන්නේ. මෙතන මම තියන්න ඕන කියලා අදිෂ්ඨාන කරනවා තිබ්බේ නැති වෙච්චාම මට පුළුවන් මමත් කෙරුමක් මමත් දක්ෂයෙක් කියලා ඉන්නේ කරාට පශ්චාත්තාවයක් එනවා. සරුවත් chance කෙනෙක් මූල ධර්ම වශයෙන් පිළිගන්න එහෙම බෑ. එහෙම එකක් නැහැ. එහෙම ආත්ම ශක්තියක් නැහැ. ඒකේ මේ කාරකයක් නැහැ. නේවාසික කෙනෙක් නැහැ. අධිකාරී ශක්තියක් නැහැ. ආණ්ඩුමට්ටු කරන්න බෑ. ආන්න එක පිළිගත්තයි කියලා කියන්නේ නැස්චාර්ත්‍යයක්වත් නාස්තිකත්වයක්වත් තියෙනවා කියනකට විරුද්ධත්වයක්වත් නෙමෙයි. ඒකට ලෑස්ති වෙලා ඉන්න කෙනාට විතරක් නැත්තම් මේම නෑ බෑ මට එහෙම පාලනය කරගන්න බෑ කියන එක විදර්ශනාමේ ඥානයක් වශයෙන් නැත්නම් සංඥාවක් වශයෙන් නැත්නම් අනත්ප සංඥාව තියාගත්ත කෙනාට ආනාපානෙ හිටපන් කියලා හිත කිව්වට ආනාපානෙන් ගඳකට හිත ගිහිල්ලා නාසයට හිත ගියාට එයාට සතුටු වෙන්න කාරණාවකුත් තියෙනවා ඇත්ත නේනම් මේ බුදුහාමුදුරු කියපේක ඇත්ත තමයි මම කොච්චර පරිතද කරගත්තත් මට කොච්චර ආස වුණත් මේ ආනාපානයේම හිත තියන්න හිත පන්න ඒතර පයින්ට තිප්පොළවල් හයක් මෙයාට තියෙනවා. ඒක ඇහැට පනිනවා, නාසයට පනිනවා, දිවට පනිනවා, නාහයට පනිනවා, කනට පනිනවා, කයට පනිනවා, හිතට පනිනවා. ඉතින් මෙතන මේ අපි අද ගත්ත මාතෘකාව තියෙන්නේ කායනුපස්සනා වෙනුවට නාසයට, ගාහණයට පනින. ඒ පනිනවත් එකම තණ්හා වශයෙන් බැලුවොත් තණ්හාව කියන මේ ප්‍රපංච ධර්මය අනුගත්තොත් අපි උදාහරණයක් වශයෙන් ආස්වාද ප්‍රසවාසයේ බල්ල ආස්වාද ප්‍රසවාසයේ හොඳටම තුනී වෙලා, සියුම් වෙලා, උගාක් වෙලා බලබලා ඉඳලා නීරස වෙලා කම්මැලි වෙලා ඉන්නකොට හිත එල්ලෙන්න අතක් බලන. මොහේ හරි අඳ හදනවා මොකද දැන් ආනාපානේ එක්ක සියුම් එක්ක එපා වෙලා එක්ක ඒකාකාරයි එක්ක නිකන් නීරස වෙලා එතකොට ගාහණයට පණින්න ඉඩ තියෙනවා. එතකොට පණින්නේ රස මස උලක් කරගෙන. ආශ්වාස ප්‍රශ්වාසයේ නිසා එන සංඥාවට වඩා ගඳක් උනත් කමක් නැහැ. සුවඳක් උනත් කමක් නැහැ කියලා ඒ තණ්හාව නිසා, ආශාව නිසා, ඇලීම නිසා එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ මූල කර්මස්ථානයේ නීරසකම නිසා, ඒකාකාරීකම නිසා, පාළු ගතිය නිසා, තනි වෙච්ච ගතිය නිසා ඝන එකට පයින් එකට තණ්හාව නිසා පයින්. එහෙම නැත්නම් මාන්නක්කාරකම නිසා ගැටුම් ගතිය නිසා සංඥාව වැඩි කරගත්ත නිසා අපිට එනවා මේ භාවනා මධ්‍යස්ථානටත් ඇවිල්ලා ගඳ ගහන කෙනෙක් ඉන්නවයි කියලා තරහයි. මෙතන මේ භාවනා මධ්‍යස්ථානෙත් මෙහෙම ගඳක් ඇති වෙනවා විය යුතු නෑ. මම මේ බොහොම අමාරුවෙන් මෙතෙන්ට ආවේ ඒක විය යුතු නෑ කියලා සංඥාවට අහු වෙනකොටම ඇත්තටම ආනාපානෙ බලන්න පුළුවන් වුණත් අර මාන්නකාරකෙනාට මැනීම ප්‍රකට කෙනාට සලකුණු තබන සංඥා ගන්න කෙනාට අරක කෙරේ තරහක් ඇති වෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටිගත කෙනාට මට කියලා පුද්ගලික ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ ප්‍රධානම දේ තමයි ශප වැඩි කර ගැනීම ඉදurang පදනම් කරගත් ආමිෂ ශප වැඩිකරනද ඒක නිසා ආනාපානෙ ඉන්නේ ඉන්නේ ඉන්නේ නීරස වීමයි සිද්ධ වෙන්නේ ඒකාකාර වීමයි සිද්ධ වෙන්නේ විරාගයයි සිද්ධ වෙන්නේ නිරෝධයයි සිද්ධ වෙන්නේ රස අඩුවීමයි සිද්ධ වෙන්නේ වෙනකොට හිත ඇඟටත් නොකිය හිතටත් නොකිය වෙන වෙන රස මසවලු දිගේ යනවා මමායනය නැත්තම් ජීවාත්මේ පෝෂණය කිරීමේ අදහස. අන්නේ විදිහට තණ්හා නිසා හෝ මාන නිසා හෝ දිච්ච නිසා නැත්තම් මේවට කියනවා තණ්හා අනුසය නිසා එහෙම නැත්තම් පාටි ගහනුසය නිසා දිඨානුසය නිසා අපට නොදැනුවත්වම වෙන්නම න්‍යාය පත්‍රයක් වැඩ කරනවා. ඉතින් දන්නේ නැති කෙනා මේ තණ්හා අනුසයට මාන අනුසයට දිඨානුසයට එහෙම නැත්නම් මේ තණ්හා මාන දිටි තුන මතින් ඇති කරන ප්‍රපංච මම කියලා පටලවා බලනකොට ඒකක් ඊට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. තමයි මේ සදාචාරාත්මක ආනාපානසතිය අනින්ද හදනකොට අර කුණට අදිනවා. සද්දයකට මේ සුවඳකට හෝ ගඳකට අදිනවා. අන්න ඒකට අනත්ත් සංඥාවෙන්ම ගිය කෙනෙක් මට පාන්නයක් නැහැ. මට මේකේ නේවාසිකත්වයක් නැහැ. මට මේකේ ආණ්ඩු මට්ටු ගතියක් නැහැ. මගේ පාන ශක්තියක් නැහැ. අධිකරණ ශක්තියක් නැහැ කියලා අන්න ඒ ධර්මානුකූල නැත්තම් අනාත්ම සංඥාවෙන් බලන කෙනාට පේනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරගෙන අපිට අභියෝගයක් විදියට දීලා තියෙන පුළුවන් නම් තමා වශයෙන් සාක්ෂාත් කරගන්න. තමා වශයෙන් අස්පනා අපිට දැක ගන්න. ඒකේ දැක ගැනීමේදී වැදගත්ම පියවර තමයි අපි කොච්චර එකම අරමුණක හිත පාත්තන්න යන්න ගියත් හිත පිට යනවා කියන එකෙන් පේන්න තියෙනවා න්‍යායපත්‍යක් නැති බව. මෙන්න මේක මෝහා වෙන්නේ. මේක අපිට දැක ගන්න බැරි වෙන්නේ ඒ පැනපු ගමන්ම ඒ දකින අරමුණත් එක්ක වහා ඇලී බැදී ගන්න නිසා. නැත්තම් ගැටෙන නිසා. අපි ආනාපානසති භාවනා කරනකොට සක්මන් කරනකොට බල්ලෙක් චරා කරලා තියෙනවා. එහෙනම් මීකුණක් තියෙනවා. එහෙම නැත්නම් මොකක් හරි එකකින් ගඳක් එනවා. ඉතින් ඒ ගඳ එනකොට අර ඊටාම සීරුවෙන් කඹේ ඇවිදින කෙනෙක් වගේ ආස වමෙන් දකුණට දකුණෙන් වමට බල බල යනවා. නැත්නම් ආනාපානෙන් ආස්වාසයෙන් ප්‍රස්වාසයට බල බල යනකොට එකපාරටම අර තීව්‍ර කටුක ගඳ හෝ සුගඳ නිසා හිත පිටපයි. පිට පණිනවත් එකම මේ වෙච්ච මාරුව එක ඉන්ද්‍රියක ඉඳලා එක ద్వාරක ඉඳලා හිත අනික් එකට පැනපේක අල්ලගන්න බැරි වෙන්නේ පැනපු ගමන් අර ගඳ හෝ සුගඳ අල්ල බදාගන්න. ගඳේ තියෙන කටුකකම නිසා ද්වේෂය පහළ වෙච්ච ගමන් හිත සම්පූර්ණ ඇවිසිච්ච මේ පැතිපොදියක් වාගේ අලු කොටකට ගලක් ගැහුවා වගේ විනිශ්චය ශක්තිය අධිමොක්කය විනිවිද දකින්න ගතිය නැති වෙයි. දැකිලා අරක නැති කරන්නයි ඒකට බනින්නයි ගෝසක. එහෙනම් දැන් සුගන්ධයක් ආවොත් ඒකට ඇලී ගන්න. ඒකට උපාදානය කියලා මේ ලං වෙන විතර නෙවෙයි බදා ගන්න ගතිය තියෙනවා. අන්න ඒ වහා හිතේ තියෙන මේ අවිෂණ ගතිය එකවර රාජකාරී රාශියක් සිද්ධ වෙන නිසා මේ කායද්්වාරයේ තිබුණ හිත ගහනද්්වාරට මාර වුණා. කායද්්වාරයට හේතු වෙච්ච ස්පර්ශයට වැඩිය මේ ගහනද්්වාරයේ ඇති වෙච්ච ගඳ සුවඳ උග්‍රයි කටුකයි තීව්‍රයි. ඒ නිසා ඒක එක්ක ඇලි බැඳී ගත්තා කියන මේ වෙනස අපිට දැක ගන්න බැරි. බැරි වුණොත් අපිට මේ අනාත්ම සංඥාව හෝ ආත්ම සංඥාව ඔප්පු කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කටයුත්ත කෙරෙනවට නම් නෙවෙයි පුළුවන් නම් කියනවා කරන්න කියලා ඉතාමත්ම සියුම් වැඩ රාජකාරී ගොඩක් බවට පත් කරගෙන නැත්නම් සතිය හොඳට බලං කරලා බලන ටිකෙන් ටිකෙන් සිදුවෙන හැටි බලාගෙන එකින් එකට එකින් එකට මේකෙදී මේ මේ ට්‍රැක් එක මාරු වෙන හැටි channel එක මාරු වෙන හැටි ద్వාරේ මාරු වෙන හැටි, ආරම්භනේ මාරු වෙන හැටි, මාරු වෙනවත් එකම හිතේ වර්ණ ගැන්වීම වෙනස් වෙන හැටි දැක ගන්නවා කියන කියන එක ඊ타ත්ම උග්‍ර විපස්සනා. එහෙම නැත්නම් මිනිස්සෙකුට ලෑස්ති වෙලා ගිය සම්‍යක් දෘෂ්ටික අනිත්‍ය සංඥාවින මිනිසෙකුට පම්මනක්ම කළ හැකි විශිෂ්ට කෘත්‍යයක්. ඉතින් මෙවැනි දෙයක් අනාථපිණ්ඩික සිතුමා මරණාසන්න වෙලාවේදී ඉදිරිපත් කරයි කියලා කියන්නේ හිතා ගන්න බැරි අභියෝගයක්. නමුත් එතෙන්දී ධර්මතාවයක් තියෙනවා මේ සිටුතුමා වරක් හෝ මේක දැකපු කෙනෙක් සෝවන් වෙච්ච කෙනෙක්. මේ කතා කරන්නේ ආන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තමන්ගේ හිත සම්පූර්ණ මේක පිළිබඳව පරිචයකටපත් වෙච්ච විශාරද ඥානයක් ඇති කෙනෙක් ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් තේරෙන්නේ මේක නැති බැරි කරන්න බැරි දෙයක් කියලා හිතෙන්නේ. මතක් කරලා දෙනවා සිටුතුමාට ඔය තව මොහොතකින් අතාරින්න වෙන මේ කය නෑදෑයු එහෙම නැත්නම් වස්තු භෝග ඔක්කොම වෙනුවට මේ වෙලාවේ පවා හිත ඔය තරම් දැඩි මරණාසන්න වේදනාවටපත් වෙලා තියෙන්නේ ඒ ඒ වෙලාවේ නම් කියනවා කාය විඥාණයෙම අරමුණ නෙවෙයි කයෙන් ඇති වෙන වේදනාව නිසා ඒක හොඳින් හෝ නරකින් අල්ලා බදාගෙන තියෙන නිසා. නමුත් ඒක අනාථ පිණ්ඩික සිටුතුමාගේ න්‍යාය පත්‍රයේ කොටසක් නෙමෙයි. ඒක මේ ප්‍රපංච ධර්ම වල න්‍යාය පත්‍රය. ඉතින් අපි දැන් මේ උදව් කරන්නේ ආධාර කරන්නේ මේ න්‍යාය පත්‍රය ප්‍රපංච ධර්ම වල න්‍යාය පත්‍රයද නැත්නම් Tamange පාලනය කරකට ගන්න උත්සාහ කරන නැත්නම් Taman ඒක ඒ බව දැනගෙන විසඳෙන්න හදනවාද කියන ගැඹුරු ප්‍රශ්න පත්‍රයක් මේ දෙන්නේ මරණාසන්න අවස්ථාවේ. ඉතින් අපිට තියෙන්නේ ඒකෙන් මේ ආදර්ශයක් අරගෙන මොකක්ද මේ කියන පණවිඩය කියලා තේරුම් අරගෙන අපිට එදිනදා ජීවිතයේදී එච්චරම උග්‍ර මරණාසන්න වේදනාවක් නැති වෙලාවේදී අපේ හිත සතිය සමාධිය තියෙන වෙලාවක හෝ ඒ කියන්නේ සක්මණක පරියන්ක සාර්ථක වෙච්ච වෙලාවක හෝ එහෙම නැත්නම් වෙන වෙන වෙලාවේ පුළුවන් වෙලාවක හෝ ඒක දැකලා මේ හරහා දැක ගන්නවා කියන එක කියන්න තියෙන්නේ කාලය ඊ타මත්ම තුනි සියුම්මට කඩලා කායනුපස්සනාවේ අපි කියන ආනාපානේ තියෙන අන්තිම බිඳුවට යනකම් සතිය පවත්තලා එතනින් ගාහණයට නාසයට පනින්න තැන අල්ලන එක. පනි මොකද පනින